नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते අප පසුගිය දිනෙහි කීවේ කර්ම චතුස්සේහි එන විපාක දෙන පිළිවෙල අනුව කර්මය සතර වදාරම් වන හැටි. මුලින්ම කීවේ ජනකාදි වශයෙන් කර්මයන්ගේ කෘත්‍ය වශයෙන් කෘත්‍ය වශයෙන් කර්මය සතර වදාරුම් ජනක උපත්ඛණ්ඩක උපපීඩක උපඝාතක කියන මේ වශයෙන් ඊළඟට විපාක දෙන පිළිවෙල අනුව කර්මය සතර වැදෑරීම ගරුක ආසන්න ආචින්න කටත්තා කම්ම කියන. ඒවා ඇතැම් විටක බණ පොත්වල එනවා යග් ගරුක යද ආසන්න යග් බහුල ආ කත්තාවාපන කම්ම. එහෙම කියලා සතර වැඩෑරුම් විපාක දෙන පිළිවෙලක්. ඒ කරුණ අප පසුගිය දිනෙහි සාකච්ඡා කළේ. අද කියන්නට තිබෙන්නේ විපාක දෙන කාල වශයෙන් කර්මය සතර වැඩෑරුම් කියලා. ditta dhamma vedaniyan upapajja vedaniyan අපරාපරිය වේදනියන් අහෝසි කම්මං චේති විපාක කාල වශයෙන් කියලා ඒ කර්මය සතර වැදෑරුම් වන හැටි දක්වලා තිබෙනවා. විත්ත ධම්ම වේදනීය කියන්නේ විහාත්මයෙහිදීම විපාක දීම. මේ යහත්මයේ කියන එක බොහෝ දෙනෙකු වැරදි ලෙස තේරුම්ගෙන තිබෙනවා. යහත්මයේ කියන්නේ ඊළඟ ආත්මය. නෑ යහත්මය කියන්නේ මේ ආත්මය. මේ ජීවිතය. මේ ජීවිතයේදීම විපාක ගෙන දෙන කර්මවලට කියනවා ditta ධම්ම වේදනීය කියලා. එයින් අදහස් කරන්නේ මේ ජීවිතයේදී කරන ලද කර්ම මේ ජීවිතයේදීම යම් කිසි විපාකයක් ගෙන දෙනම් ඒ විපාකය ditta ධම්ම වේදනීයයි. ඒකයි ඉන්න අදහස් කරන්නේ. එහෙම නැතුව ගිය જાතිවලදී කරපු කර්ම මේ જાතිෙහිදී විපාක දීම ditta ධම්ම වේදනීය නෙවෙයි. ඒ විත්තදම වේදනීය කියන්නේ කර්මයේ වශයෙන් සලකාගෙන කර්මය කලේ යම් જાතියකදීද ඒ જાතියෙහි දීම විපාකගෙන දේනම් ඒගෙන දෙන විපාකය විත්ත ධම්ම වේදනීය යහත්ම භාවයේදීම විපාක දීම දැන් කර්ම ගැන කතා කරන විට සිත ගැන කතා කළ යුතු තිබෙනවානේ සිතින් තොරව කර්ම සිදු කිරීමක් වන්නේ නැහැ ඒ සිතේ හටගන්නා ප්‍රධාන ධර්මයක් වන චේතනාවම මුල් කොට කර්මය පිළිබඳව දේශනාත් කරනවා. චේතනාහං වික්කවේ කම්මං වදාමි. ඒ නිසා සිතින් තොරව කර්ම සාධනයක් ගැන කතාවක් නෑ. නේ? කර්මයක් වීමට එය විපාක ගැන දෙන විපාක උපදවන ශක්තියක් ඇති කර්මයක් වීමට කෙරෙන ක්‍රියාව යම් කිසි සිතකින් සිදුවන්නට ඕන. සිතක් උපදවාගෙන කළ යුත්තක් කළ කරන ලද්දක් වන්නට ඕන. එහෙම නැතුව අපි ඒ බඳු සිතක් නැතිව යම් සිදුවන්නා වූ සිද්ධීන් පිළිබඳ සමහර විටක අප අරිදිනකොට වයස පෑගී යම් ප්‍රාණීන් මැරෙන්නට නැසෙන්නට පුළුවන්. නමුත් ඒයින් අපි කර්ම සාධනයක් කර්මයක් සිදු කළා වන්නේ නැහැ. ඒ මක්නිසාද ඒ පිළිබඳ වූ සිත අපට ඇති වුණේ නැහැ. ඒ සතුන් නැරීමේ සිත. අන්න ඒ වගේ කර්මයක් වීමට සිතක සම්බන්ධය ඕනමයි. අන්න එලෙස ඒ කර්මය සිදු කරන ලද්දේ යම් සිතකින් යම් જાතියකදීද යම් භවයකදීද ඒ භවයෙහිදීම ඒ කර්මයාගේ විපාක දෙන දේ නම් ඒ විපාකය පිළිබඳව කියනවා විද්ධ ධම්ම වේදනීය විපාකයක්. එදින් කර්මය සිතින් සිදු වෙනවා නම් ඒ සිතෙන් කර්ම සිදු කරන සිත කුමක්ද කියලා දැනගන්නට ඕන. අපි දන්නවනේ කර්ම බෙදෙනවා කුසල් අකුසල් කියලා දෙකකට. එහෙමනම් මේ කුසල් අකුසල් කර්ම කියන ඒවා සිදුවන්නට ඕන. කුසල් අකුසල් කියන මේ සිත් වලින්. ඒ කුසල් සිත් වලින් සිදු කරන කර්මය කුසල කර්මය. අකුසල් සිත් වලින් සිදු කරන කර්මය අකුසල කර්මය. ඒ කුසල සිතින් හෝ අකුසල සිතින් හෝ කර්ම සිදු වීමට ඒ ඒ කර්ම සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් ඇතිවන්නට ඕන. ඒ සිත් හඳුන්වන්නේ ජවන් සිත් කියන නම. කුසල ජවන්, අකුසල ජවන් කියලා ඒ ජවන් සිත් වෙන් වෙනවා. කුසල් සිත් හා අකුසල් සිත් තමයි ඒ ජවන වශයෙන් උපදින්නේ. ඒ කෘත්‍ය 14 අතුරෙන් සිතින් කෙරෙන කෘත්‍ය 14ක් අපි ඉගෙන ගත්තානේ. ප්‍රතිසන්දි භවංග ආවජන දස්සන සවන භායන සායන කුසන සම්පටිච්චන සම්පීරණ වත්තකන ජවන සදා රමණ චුති මේ කියන ලද කෘත්‍ය 14 අතුරෙන් කර්ම සාධනය කර්මයන් සිදුවන්නේ ජවන කෘත්‍ය ජවන් කෘත්‍ය ඇති ඒ සිත්වලින් ජවන කෘත්‍ය සිදු කරමින් උපදනා සිත්වල අනේ ජවන කෘත්‍ය සිදු කරන ඒ සිත් සිත් වීතියට කාම ජවන් වශයෙන් උපදිනවා සිත් සිතක් හත්වත් ඒ නිසා ජවන් සිත් පිළිබඳව කතා කරන විට කාම ජවන වීතියක සිත් ජවන් සිත් හතක් එක චිත්ත වීතියක ලැබෙන. ඒ ජවන් සිත් වශයෙන් වාර වශයෙන් හතක් ලැබුණත් ඒ ලැබෙන ලැබෙන්නේ එක සිතක් සත් වරක්. එකකට පසුව එකක් වශයෙන් සත්වා. ඒ නිසා ඒ ජවන් සිත් ගැන අප කියනවා පළමුවෙනි ජවනය දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි ජවනය පස්වැනි ජවනය, හයවැනි ජවනය, හත්වැනි ජවනය කියලා ඒ ජවන් හත ගැන කතා මේ ජවන් සිත් වලින් මුල්ම ජවන් සිත දුබල සිතක්. ඒ දුබල සිතක් කියන්නේ ඒ සිතට Tamangeema જાතියෙන් ලැබෙන උපකාරයක් නැති බැරි. දැන් ජවන් සිත් වලට ජවන් සිත් වලින් ලැබෙන උපකාරයක් තිබෙනවා. ඒකට කියනවා ආසේවණය කියලා. ඒ උපකාරය පළමුවෙනි ධවණයට නැහැ. පළමුවෙනි ධවණය උපදින්නේ ඒ කාම ධවණ වීතියට නම් ඒ කියන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් වොත්තපණයට අනුකූල. මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරා වජ්ජණයට අනුකූල. ඒ මනෝද්වාරා වජ්ජනේ වශයෙන් මනෝද්වාරයේ උපදින්නේ වත්තපන සිත වශයෙන් පංචද්වාරයන්හි උපදින්නේ එක සිතක්. ඒ අවස්ථා දෙකේදී නම් දෙකක් ලබනවා. එකකදී කියනවා වත්තපනේ කියලා අනිත් අවස්ථාවේදී කියනවා මනෝද්වාරා වජ්ජනේ කියලා. ඒ වත්තපනයට අනතුරුව පංචද්වාරික වීතිවලදී ජවන්නට. මනෝද්වාරා වජ්ජනයට අනතුරුව ඒ මනෝද්වාරික චිත්ත රීතිවලදී ජවන්නට. ඒ මනෝද්වාරා වජ්ජන සිත වොත්තපන කෘත්‍යයෙන් ලැබුණත් මනෝද්වාරා වජ්ජන සිත ක්‍රියාත්මක. ඒ සිත කුසල් සිතකුත් නෙවෙයි අකුසල් සිතකුත් නෙවෙයි විපාක සිතකුත් නෙවෙයි. ඒක ක්‍රියාසිත. ඒ ක්‍රියාසිතෙන් කෙරෙන්නේ ඒ ආවර්ජන කෘත්‍යය එහෙම නැත්නම් වොත්තපන කෘත්‍යය කියන ඒ කෘත්‍යය. ඒ කෘත්‍ය සිදුකත්ය එය නැතුව යන. එයින් කිසිදු කර්මයක් ඇති කරන්නේ නැහැ. අනාගත විපාකයක් උපදවන කර්මයක් උපදවන සිතක් නොවේ. ඒ ක්‍රියා මාත්‍රය පමණක් පවත්නා සිතක් බැවින් තමා එයට ක්‍රියාපකත්වය කියලා නම් දී කියන්නේ. වත්තපනේ ක්‍රියාපිත එහෙම නැත්නම් මනෝද්වාරා වජ්ජනේ කියන්නේ ක්‍රියා. ඊළඟට උපදනා ජවනය ඇතැම් අවස්ථාවලදී ඇතම් චිත්ත වීතිවලදී ඒ ක්‍රියාදවණයක් වෙනවා. දරහතන් වහන්සේට උපදිනවා නම් ඒ මනෝද්වාරිකව හෝ පංචද්වාරිකව වොත්තපණියට අනතුරුව පංචද්වාරයේ එයි මනෝද්වාරා වචනයට අනතුරුව මනෝද්වාරෙහි රහතන් වහන්සේට උපදනා වූ ජවනේ ක්‍රියාදවණ. ඒ මොකද උන්වහන්සේට කුසල් අකුසල් කියන ඒවා උපදින්නේ නැහැ. එහෙම නැති අන් කෙනෙකුට නම් ලැබෙන්නේ එක්ක කුසල ධවණයක් එහෙම නැත්නම් අකුසල ධවණයක්. ඒ තමන්ගේ සිත ඒ අවස්ථාවේදී හැරුණු තත්වයට අනුව. ඒ කියන්නේ ඒක යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන මේ දෙකට අනුව එක්ක කුසල් නැත්නම් අකුසල්ද. ඒ ක්‍රියාසිතෙන් ජවන් සිතට ජවන් සිත කුසල් සිතක් හෝ අකුසල් සිතක් නම් ඊට පළමුව ඇතිවන ක්‍රියාසිතෙන් ඒ ජවනයට ලැබෙන උපකාරය ආසේවන කියන තමන්ගේම ජාතියේ සිතකින් ලැබෙන උපකාරය නෙවේ. ඒ සිතේ උපකාරයක් තිබෙනවා. ඒ ආසේවනයේ හැර වෙන උපකාරය. ඒවට කියනවා අනන්තර, සමනන්තර, නත්ති, විගත, අනන්ත රූප නිස්සය ඒ විදිහේ උපකාර තිබෙනවා. සිතක් ඇතිවීමට සිතක උපකාරය ලැබෙන්නටම ඕන. කලින් සිතේ උපකාරය නොලැබ ඊළඟ සිත උපදින්නේ නැහැ. ඒ උපකාරය ලැබෙනවා. නමුත් බලවත් වීමට අවශ්‍යම උවමනා කරන ඒ ධවණය බලවත් වීමට උවමනා කරන ආසේවන ප්‍රත්‍යය කියන ආසේවන ප්‍රත්‍යය කියන ඒ જાතියේ සිතකින්ම ලැබෙන උපකාරය ලැබෙන්නේ නැහැ. එබැවින් පළමුවෙනි ජවන් සිත දුර්වල ජවන් සිත. ඒ ශක්තිය බොහෝම අඩු එකක්. සිත්වලද භවංගයට ආසන්න වූ ජවනය දුර්වල එකක් වෙනවා. මොකද භව ජවන් වලත් දෙන්නේ ඒ මුල් සිත දුර්වල වුණාට දෙවෙනි සිත මේ පළමුවෙනි ජවන් සිතේ උපකාරය ලැබ පළමුවෙනි සිතට වඩා බලවත් තුන්වෙනි එක ඒ දෙවෙනි බලවත් වූ දෙවෙනි සිතේ උපකාරය ලැබ තුන්වෙනි සිත තවත් බලවත් එකක්. ඒ විදිහට ඒ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි සිත් බලවත් ඒවාද. ඒ බලය අතුරෙන අර හයවෙනි සිත් පස්වෙනි සිත් තරම් බලවත් යන්නට බෑ. ඒමත් නිසාද භවංගයට ආසන්න වෙනවා. හරියට මෙහෙම යන තත්වයක් තිබෙනවා. උඩට වෙන විට ඒක බලවත් එකක්. ඊළඟට දැස්මක් කියන්නේ. ඒ දැස්මයි කීවේ භවාංගයට ආසන්න බව. අන්න ඒ නිසා හත්වෙනි ජවනය හත්වෙනි ජවනය අර මැද තිබෙන ජවන්තරම බලවත් ඒවා නෙවෙයි. එකක් නෙවෙයි. මැද ජවන් බලවත් වෙනවා. හේතුව පළමු ජවනයේ දෙවෙනි ජවනයේට දෙවෙනි ජවනයෙන් තුන්වෙනි ජවනයේට තුන්වෙනි ජවනයෙන් හතරවෙනි ජවනයේට හතරවෙනි ජවනයෙන් පස්වෙනි ජවනයේට පස්වෙනි ජවනයෙන් හයවෙනි ජවනයේට හයවෙනි ජවනයෙන් හත්වෙනි ජවනයේට ඒ උපකාරය ඒ විදිහටම ලැබෙනවා. ලැබුණට හත්වෙනි ජවනය එහෙම උපකාර ලඩක් ඒ කිට්ටු වෙලා තිබෙන්නේ භවංගයට. ඒ භවංගයට කිට්ටු වෙන කාලය වෙන විට ඒ ජවන්සිත් පළම අර මැද ඇති වෙන ජවන්තරම බලවත් නැහැ. එබැවින් වෙන්නේ කුමක්ද? මේ එවිට දුබල වශයෙන් අප සලකන ජවන්සිත් දෙකක් තිබෙනවා මේ ජවන්සිත් හත අතර. පළමුවෙනි ජවනයයි හත්වෙනි ජවනය. පළවෙනි ජවනයයි හත්වෙනි ජවනයයි ඒ අතින් දුබලයි. එකක් දුබල තමන්ගේ જાතියේ සිතකින් ලැබෙන ආශේවනය නැති බැරි අනෙක දුබල භවාංගයට ආසන්න බැරි. ඒ නිසා පළවෙනි ජවනයෙන් ජවනය කර්මයක්. ඒ කියන්නේ එකකින් කර්මයක් සිදු කරන්නේ. එයින් සිදු කරන කර්මය විපාක දීමට මේ පසු ආත්ම භාව කරා යාමේ ශක්තියක් එයට නැහැ. එබැවින් මේ જાතියේදීම විපාකයක් උපදවනවා නම් උපදවනවා මිසක ඉන් එහා විපාක ඉපදීමේ ශක්තියක් ඒ පළමුවෙනි ජවණයට නැහැ. එතකොට ඒයින් උපදවන විපාකය කාලාසයෙන් ගත්තම ඒ විපාකය ගැන කියන්නට තිබෙන්නේ ඒක ditta ධම්ම වේදනීය විපාකයක්. මේ ජීවිතයේදීම ඒ විපාකය දෙන එකක්. ඒ කර්මය එබඳු විච්ඡදම වේදනීය විපාක ගෙනදෙන කර්මයක්. ඒකට විච්ඡදම වේදනීය විපාක ගෙනදෙන කර්මයේ වශයෙන් එහෙනම් දැනගන්නේ පළමුවෙනි ජවන් සිත. හත්වෙනි ජවනය දුබල බැවින් ඊළඟ જાතිෙහි විපාක ගෙන දී මිසක ඉන්නහා විපාක දීමට බෑ. ඊළඟ જાතියට යත් හැකියි. ඊළඟ જાතියෙහි විපාක ගෙන දෙන ශක්තිය ඊට තිබෙනවා. ඉන් එහාට යාමේ ශක්තියක් ඊට නැහැ. ඒ නිසා ඒකට කියන්නේ කාල වශයෙන් උපපජ්ජ වේදනීය. මේ අනතුරු ආත්ම භාවයේදී විපාක දෙන දෙන කර්මය. දැන් එහෙම ධිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතයේදී විපාක ගෙන දුන්නේ නැත්නම් ඒ කර්මය ඊළඟ ධාතිවලට ඒ කර්මයේ ශක්තිය නැන බැරින් විපාක දීමට ඒ අහෝසි කර්මයක් වෙනවා. අහෝසි කියන්නේ කළ කර්මයක් නමුත් විපාක ගෙන දෙන්නේ නැති එක. ඒ වගේම උපපජ්ජ වේදනීය විපාක ගෙන දිය යුතු හත්වෙනි ජවනය ඊළඟ ධාතියෙහිදී විපාක ගෙන දුන්නේ නැත්නම් එයද අහෝසි කර්මයක් වෙනවා. නමුත් නැද ජවන් පස ඒ විදිහේ தත්වයක් නෙමෙයි ඒවාට තිබෙන්නේ. ඒවා ඒ ශක්තිය තිබෙනවා දෙවෙනි දැන් තුන්වෙනි જાතියේ පිට මේ જાතියයි ඊළඟ જાතියයි ගන්නා විට જાති දෙකක් තුන්වෙනි જાතියේ සිට පිරිනිවන් පානාත්තේ පිරිනිවන් පානාත්තේ කියන්නේ රහත් වෙලා ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානත්තේ විපාකගෙන දීමේ ශක්තිය ඇති කර්ම ඒවාට කියනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. අනේ එහෙම කර්මය මේ ජවනයන්ගේ වශයෙන් බෙදා දක්වන විට ඒ විපාකගෙන දීමේ කාල වශයෙන් විතදම වේදනීය වනුයේ පළමුවෙනි ජවන චේතනාව උපපජ්ජ වේදනීය වනුයේ හත්වෙනි ජවන චේතනාව අපරාපරිය වේදනීය වනුයේ මැද ඇතිවන ජවන් පහ දැන් මේ එක එක කර්මයක ඒ එක එක ධර්ම චේතනාවක ශක්තියක් දෙනවා එක ප්‍රතිසන්දියක් දෙන්න එක ප්‍රතිසන්දියක් දීලා ප්‍රවෘත්ති විපාක ඕනෑ තරම් උපදවන්න ප්‍රවෘත්ති විපාක උපදවන ඕන තරම් එක ප්‍රතිසන්දියක් ගෙන දෙනවා එහෙමයි ඒ කර්මයන්ගේ හැටි දැන් අප කර තිබෙන කර්ම මේ ජීවිතයේදීම අප කර තිබෙන කර්ම ඇතැම් විටක අකුසල කර්ම තිලෙන්නට පුළුවන්, ඒ වගේම කුසල කර්ම තිලෙන්නට පුළුවන්. ඒ දෙකේම විතරම්ම වේදනීය විපාක මේ ජීවිතෙහිදීමයි ලැබෙන්නට ඕන. ලැබෙනවා නම් ඒ ඒයින් ලැබෙන්නේ මේ ජීවිතෙහිදීම විතරම් වේදනීය. ඉතින් අප දන්නේ නැහැ කියන්නට අපට අමාරුයි. කවර කවර කර්මයකගේ විත්තේ ධම්ම වේදනීය විපාක අපට ලැබෙනවද? එහෙම කියන්න තමයි. නමුත් සමහරුන්ට ඒ ධම්ම විපාක ලැබුණු අවස්ථාවක් තිබෙනවා. ඒ දැන් සමහර කෙනෙකුට ඔය විරෝධ සමාපත්තියෙන් නැගිටුණු විරෝධ සමාපත්තියෙන් නැගිට පළමු පින්ඩ දාණය දෙන ලද අයට ඒ දන් දුන් දින සිට හත් දවසක් ඇතුළතදී එහි විපාක ලැබෙන බව දක්වනවා. එහෙම ලැබුණු අය පිළිබඳවත් බණ පොතේ සඳහන් එයාට ඒක විශේෂ කාරණයක් හැටියටයි දක්වන්නේ. ඒක පෙන්වන්නේ ඒ වත්ත වත්ති සම්පatti, කෙත්ත සම්පatti, ගුණාතිරේක සම්පatti ආදී වශයෙන් දැක්වෙන කරුණු දක්වනවා. ඒ නිසා ලැබෙන එක. මොකද ඒ නිරෝධ සමාපත්තියට සමවැදුණු රාතන් වහන්සේ නමක් කියන කෙනකුන් ලබා ගැනීම කියන එක තරම් ලෙහෙසි කරුණක් නෙවෙයි. එහෙම ලබාගත් අවස්ථාවකදී එහෙම ලැබුණු අවස්ථාවකදී උන්වහන්සේට යම් කෙනෙක් දානයක් දුන්නොත් ඒ දානෙහි විපාක ඒ ජීවිතයේ තුලදී හත් දවසක් ඇතුළත ලැබෙන බව ඒ ප්‍රවෘත්ති වලින් දැක්කේ. ඒක විශේෂ කාරණා. එහෙම ඇර ඒකක් කියන්නට ඕන ධිට්ඨ ධම්ම වේදනීය කියලා. ධිට්ඨ ධම්ම වේදනීයයි. නමුත් ඒ හැර ඒ හැර අප කරන මේ කර්ම පිළිබඳ අපි දාන දෙන කර්ම කරනවා තව බණ අහන කර්ම, බණ කියන කර්ම, ඒ මේ වතාවත් කිරීමේ කර්ම, ඔය දස පුණ්‍ය ක්‍රියාවන්ට ඇතුළත් වෙන, ඒ වගේම දස කුසලයන්ට ඇතුළත් වෙන ඒවා අපි කොටෙකුත් කරනවානේ. ඒවායේ ඒවායේ කුසල කර්මයාගේ ඉෂ්ට විපාක අකුසල කර්මයාගේ අනිෂ්ට විපාක තවත් විදිහකින් කියනවා නම් අප මේ ජීවිතයේදී තුලදී කරන සියලුම කර්මයන්ගේ හතෙන් එකට විපාක. ඒවා හතට බෙදලා එක විපාක හතෙන් එකක් මේ ජීවිතයේදී ලැබෙන්නට ඕනේ. මොකද ජවන් හතෙන් එකක් නේ මේ ජීවිතයේ විපාක දෙන්නේ. ඉතින් මේ කොයි විදිහට අපට ඒවා එනවද කියන එක කියන්නට අමාරු. නොලැබෙනවයි කියන්නට බෑ. ලැබෙනවා නමුත් මේ අසුවල් කර්මෙහි විපාකය මේ අසුවල් කර්මෙහි විපාකය කියලා අපට තෝරා බේරා ගන්නට පුළුවන් කමකුත් නැහැ. අප සමහර විටක හිතනවා ඒබඳු එකක් පිළිබඳව වුවත් අපිට හිතෙන්නට පුළුවන් අපි මේ පූර්වයෙන් කරපු එකක් නිසා ලැබුණු විපාකයක් කියලා. එහෙමත් හිතෙන්නට පුළුවන්. මොකද මෙලවත් එතකොට මෙලවදී කරන කර්ම වලින් හතෙන් එක පංගුවක් මෙහිදී විපාක දෙනවා නම් දීර්ය ශක්තිය තිබේ නම් ඒ විපාක අපට කොයිතරම් නොදැනුණත් ඇතැම් ඒවා කෙසේ වෙතත් සමහර කර්මයන්ගේ විපාක ලැබෙන්නට ඕන. නමුත් ඒවා ලැබෙන බව අපට තරම් ප්‍රකට නැහැ. ප්‍රකට නැහැ. දැන් සමහර විටක අපිට කියත හැකි දැන් සමහර කර්ම සිදු කළාම ඇතැම් විටක සමහරු අන්‍යයන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. එහෙම නැත්නම් අන්‍යයන්ගේ ඡායති භෝග ලැබෙන ඒවා වෙනවනේ. ඒ දැන් මේ වීර ක්‍රියාවක් කරපු කෙනෙකුට කාගේ හරි පණක් දේරාගත්ත කෙනෙකුට ඒ ඒ ඒ තනත්තාට සැලකිල්ලක් වශයෙන් එයාට ප්‍රශංසා කිරීමත් ඒ වගේම යම් කිසි පරිත්‍යාගයක් කිරීමත් එහෙම කරන්නේ ඒවත් ගන්නට පුළුවන් මේ ජීවිතයේදී කරන ලද ඒ යහපත් කර්මයාගේ ඉෂ්ට විපාකයක් ඒක විතරම වේදෙනවා විතරම වේදෙනවා අන්න එහෙම අවස්ථාවක් එහෙම ඒ වගේ අකුසල කර්මෙත් වෙනන්නට පුළුවන් දැන් අකුසලේ කර්මයේ හැටියට දැන් හොරකම් කරන මිනිස්සු. ඒ හොරුන් හොරකම අහුවෙලා ඊළඟට හොරකමට දඬුවම ලබන්නේ. දඬුවම් ලබන්න හිරේ වැටෙනවා, පොල්ලේලි තලනවා, ගල් කඩනවා, එයාදී ඒවා විතරම වේදනීය වශයෙන් මේ තමන් කරන ලද කර්මෙහි විපාක කියලා ගන්නට ඕන. අන්න එහෙම ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය කියලා එකයි ඉතින් ලේසි තේරුම් ගන්න. ඒ මොකද ඊළඟ ධාතිෙහිදී අප කර තිබෙන යම් තාක් කර්ම වේද ඒ කර්මයන් අතුරෙන් යම් කිසි එක කර්මයකුයි ඊළඟ જાතියෙහි ප්‍රතිසන්දියක් දීන් වශයෙන් එළඹ සිටින්නේ. ඒක උපපජ්ජ වේදනීය. එවිට උපපජ්ජ වේදනීය ශක්තිය තිබුණු අනිත් කර්ම වලට මොකද වන්නේ? ඒ උපපජ්ජ වේදනීය කර්ම සියල්ලම අවහෝසි වෙනවා. ඒ උපපජ්ජ වේදනීය කර්ම අවහෝසි වෙනවා. අපි කියන්නේ චිත්ත වීතියේ ජවන්සිත හතේනේ. හත් වෙන ජවන චේතනාවයි උපපජ්ජ වේදනීය කර්ම වශයෙන් විපාක දිය හැක්කේ. එතකොට ඒ උපපජ්ජ වේදනීය කර්ම වශයෙන් අප සිදු කරන ලද කර්මයන් කි දසදහස් ගණන් චේතනා පිරෙන්න පුළුවන්. නමුත් එයින් එකයි ඊළඟ જાතිෙහි විපාක දෙන්නේ. අනිත් එක සියල්ලම අභෝසි වෙනවා. නැද ජවන් පිළිබඳව ඒ විශේෂය නැහැ. නැද ජවන් සසර වසන තාක්කක් විපාක ගෙන දීමේ ශක්තිය තිබෙනවා. එක ප්‍රතිසන්දි විපාකයකුත් අනන්ත අප්‍රමාණ ප්‍රවෘත්ති විපාක ගෙන දෙනවා. දැන් ඒක අප තේරුම් ගන්නට ඕන මෙන්න මේ විදිහට. උපපජ්ජ වේදනීය කර්ම රසයෙන් එළඹ සිටියේවා අපිට කියත හැකි ප්‍රසිද්ධ කර්ම තිරෙනවානේ. දේව දේවදත්ත ස්වරයන් වහන්සේ. උන්වහන්සේ සිදු කළ කර්ම රාශියක් තිබෙන එකක් නෙවෙයි. සිය මා විත්‍රිඝාතක අකුසල කර්මයක් කිරීමට දේවදත්ත සෙවරයන් වහන්සේ ඒ අජාසත් කුමාරයාට නැත්නම් රජතුමාට උපකාර කළා උපදෙස් දුන්නා අනුශාසනා කළා ඒක ඒ කර්මයට දැන් වෙන නීතියක් අනුව නම් ඒත් දඬුවම් ලබනවා. පියාව පියාගේ ජීවිතය තොර කරන්න උපදෙස් දුන්නා. නම් බහාමකම එක තව කර්මයක් කළානේ. ඒ කුමක්ද? සමාදේම අකින් සිදු කළ ආනන්තරීය කර්මයක් වෙන බුදු සිරුරෙන් ලේ කියලා කියන. අගලක් පෙරලලා බුදු සිරුරෙන් දේශනා තවත් ආනන්තරිය කර්මයක් කළා ඒ තමයි සංඝ භේද කර්මය සංඝ භේද කර්මය පිළිවෙලින් දක්වන විට මේ කර්ම අතුරෙන් ඊටාම බරපතල කර්මයේ දක්වන්නේ සංඝ භේද කර්ම ඒ නිසා දෙව්දත් තෙරුණුවන්ට විපාකගෙන දුන්නේ බුදු සිරුරෙන් දේශල වීමේ කර්මය නෙවෙයි සංඝ භේද කර්මය එතකොට බුද්ධ ශරීරයෙන් ලේසල වීමේ කර්මයට මොකද වුනේ? ඒක අවහොස්තිය. ඒක අවහොස්තිය. ඊට ආනන්තරිය කර්ම අපි ගන්න කෙනෙක්ගේ ආනන්තරිය කර්ම පහක් කළයි කියලා. මවවත් නැරුවා, පියාවත් නැරුවා, රහතන් වහන්සේ නමකුත් නැරුවා. බුදු සිරියෙන් ලේසලෙව්වා. සංඝ බෙහෙද කර්මයක් කළයි කියලා. අපි ගන්නේ දෙවිදතුන්. නෑ. එලෙස කළයි කියලා. එහෙම කළාම ඒ කර්ම අතුරෙන් එකයි විපාක දෙන්නේ. මේක ආනන්තරිය කියලා කියන්නේ. ආනන්තරිය කියන්නේ අනතුරු ආත්ම භාවයේදී විපාක දෙන කර්මයක්. එතකොට ආනන්තරිය නම් මේ පහම ආනන්තරිය වෙන්නට එක ජීවිතයක ආනන්තරිය වෙන්නට බෑනේ. කර්මාතුරෙන් කර්ම පහක් එකතු වෙලා ප්‍රතිසන්දියක් දෙන්නේ නැහැ. එක කර්මයකින් ප්‍රතිසන්දියක් දෙන්නේ. ඒ නිසා සංග බේද කර්මයේ ආනන්තරීය විපාක ලැබුණා. අනිත් කර්ම අහෝසි වෙනවා. අනිත් කර්ම යන්නේ ඒ ආනන්තරීය විපාකේ නෑ. ඒක අහෝසි. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරනවා නම් උන්වහන්සේට විපාක දුන්න කර්ම පිළිබඳ රහතන් වහන්සේය බුදුරජාණන් වහන්සේය කියනුවේ උන්වහන්සේලා සිදු කරන ක්ලේශ ප්‍රහාණය ගැන සලකලා. කෙලෙස් නැති කිරීම කියන ආශ්‍රවක්ෂය කර ඥානය උපදවා ගැනීමෙන් උන්වහන්සේලා තවත් කරන කර්යයක් තමයි කර්මක්ෂය කර ඥානය කියන එකත් උපදවන එක. නැත්තම් ලැබෙන්නේ ආස්තවක්ෂය කර ඥානයේම කර්මක්ෂය කර ඥානියක් වෙනවා. ඇයි ඒ ආස්ත්‍රවයන් කියන ඒ චතුරාස්ත්‍රව ධර්ම ඉතිරි නැතිව නැති කළ කෙනෙකුන් ඉන්පසු භවයක් ලබන්නේ නැහැ. ඉන්පසු භවයක් ලබන්නේ නැහැ. එතකොට ඉන්පසු භවයක් ලබා දෙන්නේ මොනවෙන්ද කර්මයන්ද? ඒ කර්ම නම් තිබෙනවා. කර්ම නම් කරලා තිබෙනවානේ. නමුත් ඒ කර්ම අනතුරු ආත්ම භාවයක විපාක දෙන්නට පුළුවන් කමක් ඒ වාට ඇතිවන්නේ නැහැ මක් නිසාද ඒ ආශ්‍රවක්ෂේ කරඥාණය හේතු කොටගෙන නැවත ඉදීමයි කියන එක නවත්වා දැන් එබැවින් මොකද වන්නේ අර කර්මයනොත් ඒ හේතු කොටගෙන ක්ෂය කරනවා නැති කරනවා මොන කර්මද අනතුරු ආත්ම භාවයක් ලබා දීමේ ශක්තිය ඇති ඒ කර්ම ඒවායේ ඒ ශක්තිය නැතිද නමුත් එතෙක් කර තිබුණු කර්ම එතෙක් කර තිබුණු කර්ම ඒ ජීවිතේම කර තිබුණු කර්ම පීත පෙර ජීවිතවලදී කරපු කර්ම කියන මේවා මේ ජීවිතයේ පවත්නාතා කල් විපාක ගෙන දෙන විපාක ගෙන අන්න ඒ බඳු විපාක තමයි මුගලන් මහරහතන් වහන්සේට ලැබුණේ ඒ ජීවිතයේ පිළිදීන පිළිදීම ලැබුණා. ඒ පිටදම වේදනීය වශයෙන්. අර අහක දාන දේවල් පවා කවුලකින් මේ දොරකින් මිනිසුන් යම් තමන්ගේ දෙහි මේ වීසි කරන දේවල් කිරේ ඒ දේවල් වහන්සේගේ හිස වැටලා තුවාල වෙලා ලේ ගලමින් පන්සලට එන අවස්ථාව පිට. ඒට හේතුව උන්වහන්සේ අර ඒ ජීවිතයේදී කරපු මනුෂ්‍ය ඝාතන ඒ කර්මයාගේ විපාක ditta ධම්ම වේදනීය වශයෙන් ලැබෙනවා. අඟුලිමාල අඟුලිමාල පෙරුණහන්සේට මුගලන් මහරහතන් වහන්සේට ඒක කලින් જાතියකදී සිදු කරපිට. මේ කිව්ව අඟුලිමාල හඳුනන. මුගලන් මහරහතන් වහන්සේට ඊට කලින් જાතියකදී සිදු කළ කර්මයක් මෞපිය දෙදනාට කලා සැලීමේ පාප කර්මය විපාක දුන්නානේ. ඒ නිසානේ අර සරුම් කැලි සරුම් කලලා ඇට පොඩි කරලා මරුණයි කියලා හිතලා දාලා අනේ ඒ ඒ ඒ මොන කර්මද? ඒක පිට ගම්මනේ. ඒක අපරාපරිය වේදනීය කර්ම. අපරාපරිය. බුදුරජාණන් වහන්සේටත් එහෙම විපාක දුන්න අපරාපරිය වේදනීය කර්ම ඒ බුදුරජාණන් වහන්සේට එබඳු විපාක ලැබුණේ මේ ඒ අපරාපරිය වේදනීය වශයෙන් ඒ මහන්සේම වදාරලා තිබෙන කර්ම 12ක් ගැන වෙනවා සූත්‍රවල පුබ්බ පිලෝතික කම්මාපදාන කියලා සූත්‍රයක් තිබෙනවා. ඒ සූත්‍රෙහි තමන් වහන්සේට ඒ විපාක දුන්න කර්ම පිළිබඳව උන්වහන්සේ වදාරනවා. ඒ තමන් වසන නගරයේ පැමිණි තවත් මල්ලෝපර කරුවෙකුගේ අභියෝගයක් පිළිගෙන ඔහු නිසා සමග මේ මල්ලෝපරේ යෙදිලා ඔහු ඔසවලා පොළොවේ එනලා කුණ්ඩ කඩලා දැම්මා. අන්න ඒ අකුසල කර්මය නිසා. වහන්සේට මේ බුදු ආත්ම භාවයේදී කොන්දේ අමාරුව ආවේ. තර මසුන් මරණ ගමක ඉපද මසුන් මැරීමට සම්බන්ධ වුණාට අන්‍යයන් මසුන් මරා ගොඩබාම් දැක සතුටු වීම නිසා ඒ කර්මයේ හේතුවෙන් බොහෝ කලක් මෙරෙහි දුක් විඳලා ඉන් ශේෂ වූ අකුසල කර්මය නිසා තමන් වහන්සේට හිසේ අමාරුවක් හිසේ කැක්කුමක් ඇදෙන බව උන්වහන්සේ ප්‍රකාශ කරලා තව වෙදෙක් වෙලා ඉඳදී ඒ තමන්ගෙන් බෙහෙත් ගැනීමට පැමිණි ඒ ඒ ලෙඩා සමග ඇති වෙනු ලෙඩා කෙරෙහි ඇති කරගත්ත මේ නොමනාපයක් නිසා ඔහුට විරේක වෙන්නට බෙහෙත් දුන්නා. ඒ නිසා තමා උන්වහන්සේට ලෝහිත පක්ඛාන්තිකා රෝගය වැළඳුණා. මේ අතිසාරය හැදුණා උන්වහන්සේ. ඒ ඒ හේතුව. දෙව්දතුන් ගලපෙරලීමෙන් මේ සිරිපතුලෙහි ඒ සිරිතපුලේ ඉඳලා එතනට ලේ රැස්වීම නිසා උන්වහන්සේට මේ කායික දුක් විඳින්නට සිදු වුණා. ඒට හේතුව හැටියට උන්වහන්සේ වදාළේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමකට මග ඇවිදීම ඇගිරීමක් කළ නිසායි. මට ඒක හරියට මතක නැහැ. අන්න එහෙම පිළිනවා මම වෙන දවසක ඒ සූත්‍රයේ එන කරුණු ටික කියන්නම්. අන්න ඒ විදිහේ විපාක මහන්සියට ගෙන දුන්නා. එනකොට මේ කර්ම කියන ඒවා කිසිම හිතක අකුසලයේ විශේෂයෙන්ම අකුසල කර්මය සුළු වශයෙන් සුළුයි කියා නොසලකා හැරිය යුත්තක් නොවේ. හැම විටම ඒක බලන්න ඕනේ. එනකොට මේ දැන් සමහර හරියට මේ බීජයක් වගේ තමයි ඒක තත්ත්වය. ඒ බීජය කියන එක කුඩා දෙයක්. නමුත් ඒක රෝපණය කළාම ඒ වැඩිලා මේන් අංකුරයක් මතුවලා ඒ පැතිරිලා ඊළඟට අතුපතර විහිදිලා ඒන් ලබා දෙන ඵල තිබෙනවා. ඒ ඵල එකයි දෙකයි කියලා නෑ රාශියක්. අන්න ඒ වගේ එකක් තමයි කර්ම කියන්නේ. කර්මය අපි සලකන්නේ කුඩා කියලා නැත්නම් කර්ම. කුඩා නෑ. ඒකක්වත්. දැන් අපේ හිත සමහර විටක නරක වෙන අවස්ථා සමහර විටක අපේ හිත අප නරක කරගන්නවා මේ මෙහෙම වෙන්නට ඇති කියලා හිතලා. නම් ඇත්ත ඒක නෙවෙයි. ඒ බඳු වරදක් සමහරෙකුගෙන් වෙලා නැහැ තාම. නමුත් තාම හිතා ගන්නවා එහෙම එකක් වෙනවයි කියලා. ඒ නිසා තරහ වෙනවා. එහෙම තරහ වෙලා සමහර විටක අන්‍යයන්ට බැනවදින්නට පවා කියනවා. දැන් ඔබ බනිනවයි කියන එකත් ලොකු වරදක්. ලොකු වරදක්. ඒ නිසා මොකද වන්නේ? Tamantan කවදා හරි මේ දැනුම අහන්නට සිදු වෙනවා. මේ කවුරු කැමතිද දැනුම අහන්න? නෑ. එහෙම කැමති නෑ අපට අහන්නට සිදු වෙනවා. ඇතැම් විටක දොස් අහන්නට සිදු වෙනවා. මේ කිසි වරදක් නෑ. නමුත් එවන් වරද කරපු කෙනෙක්යි කියලා දොස් අහන්නට සිදු වෙනවා. සමහර විටක අප අපමත් කියනවා. එහෙම කිව්වට මම නම් කරපු වරද වැරද්දක් නැtei කියලා. නමුත් මේ වැරද්ද කලේ අද නෙමෙයි. ඊට කලින් જાතියකදී එවන් වරද කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ જાතියෙහිදී සිංචමාන විකාවගෙන් එබඳු දෝෂාරෝපණයක් අසන්නට උන්වහන්සේ වරදක් කළාද? ඒ නෑ. එහෙම කළේ නෑ. උන්වහන්සේ බුදු වෙලා ධර්මාසනෙහි වැඩ හිටගෙන ධර්ම දේශනා කරන අවස්ථාවේදී අර තීර්ථකයන්ගෙන් ලැබුණු උපදෙස් අනුව තමන්ගේ බඩේ ඉදාටකෙත් උත්තරෙන් අල්ලලා බැඳගෙන නැඳගෙන ඔහොම බණ කිය කිය ඉන්නවා මේ මා ප්‍රසූතිය බලාපොරොත්තු වෙ ඉන්නවා දරුවෙක් ලැබෙන්නට මා ගැන කිසිම සෙවිල්ලක් කරන්නේ නැතේ ඔහොම ඉන්න කොන්දද කියලා උන්වහන්සේට දෝෂාරෝපණයක්. ඒ මොකද මේ වෙන්නට හේතුව? ඒ අකුසලයේ බරපතල එකක්. චින්තමානයේ කාව ඒ නිසාම නිරේත ගියා. නිරේත ගියා. නමුත් ඒක වෙනම කාරණා. ඒ ඈ කරපු වර්ධ. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ බන්ධක් අසන්නට සිදු වුණා. අසන්නට සිදු වුණා. මොකක්ද හේතුව? උන්වහන්සේ ඒ වගේ නිර්පරාදේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දොස් කියලා දොස් මේ විදියට මේ විදිය කෙනෙක් කියලා සමහර ඉන්නවා සමහරුන්ට මා විතර කියන කතාවක් තමයි බොහෝ දෙනෙක් බොහෝ දෙනෙකු තමන්ගේ කයින් වැරදි කරන්නේ නැහැ. ඒින ආරක්ෂා වෙලා ඉන්නවා. කයින් කරන ප්‍රධාන වැරදි වශයෙන් දක්වන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය. මේ තුනින්ම වැළකුණු අය සිටිනවා. නමුත් ඒ අය උනන් බොහෝ විට නොවැළකෙන්නේ මේ කටින් නැත්නම් වචනයෙන් කරන වැරදිවලට. ඒට හේතුව Taman හිතා මතා ටිකක් කලකලා බලලා කතා කරන්නට පුරුදු නොවීම ගැන. දැන් කෙනෙක් කතා කරන විට තමා මොකද්ද මේ කියන්න යන්නේ කියන එක ගැන ටිකක් අවධානය යොමු කරන්නට ඕනේ. තමන්ට හිතුණු පමණින් කියන්නට නරකයි. සමහරු කරන්නේ ඒක නෙවෙයි. හිතට ආ හැටියේම මොකක් හරි කිව්වා. කිව්වා පසේ ඒකේ වර්ධකණය. දැන් ඒ විදිහේ එකක් නේ. බෝධිසත්ව කාලෙහිදී උන්වහන්සේ මෙහි පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක්ක. තමන්ගේ ශිෂ්‍යයන් සමග යන විට ඒ බෝධිසත්වය ඒ පසේ බුදුරයන් වහන්සේ නිකන් බොරුකාරයේ pore මේ මේ ගැවටිලිකාරයේ කියන සල්ලාවේ ඒ විදිහේ දෙයක් කිව්වා. ඒ විදිහට දැනුත් නැද්ද එහෙම මිනිස්සු? කොයිතරම් ඉන්නවා? අනුන්ට දොස් කියන්නට හැමතිස්සෙම මේ කට සූදානම්. සූදානම්. එහෙම සූදානම් කරගෙන ඉන්න අය සිටිනවා. ඒ තමයි බොහෝම පරිස්සම් වෙන්නට. මොකද රටේ බොහෝම හොඳට පාවිච්චි කරන්නට පුළුවන් එකක් තමයි. මම හිතන්නේ අපට මේ ශරීරයටත් වඩා හොඳින් මේ අන්‍යයන්ට වැඩදායක වෙන පරිදි, Tamanටත් වැඩ සිදුවන පරිදි පාවිච්චි කරන්නට තිබෙන හොඳම හැකියාව තමයි මේ කතා කිරීමේ හැකියාව. තිරිසනුන්ට බෑ මේක කරන්න. තිරිසනුන්ට බෑ. අපට පුළුවන්. අපි ඒක බොහෝ විට පාවිච්චි කරනවා අපේ අන්‍යයන්ගේ අනර්ථය පිණිස. අනේ එහෙම නිසා රැස් කරගන්නා අකුසල කර්ම සුළු නෑ. රහත් වෙලා පිරිනිවන් පාන තුරු ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන තුරු ඒවා විපාක දෙන්නට පුළුවන්. දැන් බෝධිසත්වයන් බුදුරජාණන් වහන්සේට එදාටත් නෙවෙයි. ඊළඟට අර සුන්දරී පරිවරාජිකාව මරා දැමුවයි කියන චෝදනාව. ඒත් ඒක අකුසල කර්මයක්. අන්න ඒ විදිහේ අකුසල කර්ම. බුදුරජාණන් වහන්සේට අපරාපරිය වේදනීය වශයෙන් විපාක දීමට එළඹෙනවා. එබැවිනුයි කියන්නේ. කර්මය කියන එක කුසල් හෝ අකුසල් කියන මේ දෙකම. සුයයි කියලා අරඥාවට ලක් කළ යුත්තක් නෙවෙයි. කළ යුත්තක් නෙවෙයි. මක්නිසාද අකුසලය නිසා දුක්ඛෝ පාපස්ස උච්චයෝ පාපයෙන් මතු කර දෙන්නේ ගෙන දෙන්නේ දුක. ඒ වගේම සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා. පිටින් ගෙන දෙන්නේ සැප. ඒ නිසා සැප දුක කියන මේ දෙක ලෞකික වශයෙන් ලෝකයා ලබන දෙයක්. දැන් කවුරුන් කාටවත් තමා පිළිබඳ ප්‍රශංසාවක් තවත් කෙනෙකුගෙන් අසන්නට ලැබෙන විට උපදනා වූ සිත ඒ සෝත විඥානීය පටන් ඒවා කුසල විපාකනේ කුසල විපාක. ඒ වගේම තමා පිළිබඳව දෝෂාරෝපණය තමන්ට අසන්නට සිදු වෙනවා නම් ඒ සෝත විඥානයේ පටන් උපදනා වූ ඒ විපාක සිත් අකුසල විපාකනේ. ඉතින් ඒවා අපට නැද්ද? අපට එහෙම ඒවා ලැබෙන්නේ. අපට ලැබෙන්නේ. සමහර ඒවා විච ධම්ම වේදනීය අකුසලයන්ගේ විපාක වශයෙන් දෙන්නට පුළුවන් නේ. ඔබ ඒ කරපු වැඩේ වැරදි, මෙහෙම කෙරුවා වැරදි ආදි වශයෙන් Taman කරපු යම් කිසි වැරදි ක්‍රියාවක් පිළිබඳව Tamanට දොස්හරණ සිදු වෙනවා. අන්න ඒවයි. ඒකට විච ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියන මේ වශයෙන් විපාක දෙන කාල තුනක් අවමෝසි කියන එක ඒ කාලවලටම ඇතුළත් කර තිබුණාන් එයින් කියන්නේ කුමක්ද? ditta dhamma vedaniya vipaka gena dime shaktiya ඇතිේ කර්මය ditta dhamma vedaniya vipakaya gena දුන්නේ නැත්නම් ඒක අහෝසි. උපපජ්ජ වේදනීය ශක්තිය ඇතිේ කර්මය උපපජ්ජ වේදනීය විපාකය ගෙන දුන්නේ නැත්නම් එය අහෝසි. හතරාපරිය වේදනීය කර්ම පිළිබඳව අහෝසි බව දැකිය යුතු වන්නේ රහතන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය. එතෙක් ඒ කර්මයන් අහෝසි කියා කියන්නට බෑ. මේක තේරුම් ගන්න. දෙකට මේ කර්ම ඔක්කොම අර ජනක වශයෙන් දැනගත්ත ජනක උපත්තම්බක උපපීලක උපඝාතක කියලා ඉගෙන ගන්නනේ කර්මාංගයේ කෘත්‍ය හතරක්. ඒ කෘත්‍ය ඇති කර්මම තමයි. කෘත්‍ය වශයෙන් සතරක් වූ කර්මම තමයි. විපාක දෙන පිළිවෙල වශයෙන් ගත්තම හතරක් වන්නේ කරුකං ආසන්නං ආසින්නං කටත්තා කම්මං කිය. ඒ ගරු ජනක උපත්තම්බක උපපීලක උපඝාතක කියා කෘත්‍ය වශයෙන් දැක් වූ ඒ කර්මම තමා මෙතන පෙන්වන්නේ විච්ඡ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය අවදෝසිකම් ප්‍රතිද්ද ධම්ම වේදනීය කියන්නේ අනතුරු ආත්ම භාවයේ ප්‍රතිසන්දිය ගෙන දෙන්නට පුළුවන් ජනක කර්මයම මේ ජීවිතයේදී තෙයින් යම්කිසි කොටසක් විපාක ගෙන දෙනවා එහෙම ගෙන දෙන අවස්ථාවලදී එය ධිට්ඨ ධම්ම වේදනීය කර්මයක් කියලා ඒ ජනක කර්ම අනතුරු ආත්ම භාවයේදී <clears throat> විපාක දෙනවා නම් එය ඒ ජනක කර්මය උපපජ්ජ වේදනීය වශයෙන් විපාක ගෙන දෙන අවස්ථාව වෙනවා. ඒ ජනක කර්මය <clears throat> සසර වසනතාවක් කර ඒ ඒ ಜಾතිවලදී ඒ ඒ විපාක ඇතැම් විටක ප්‍රතිසන්දි විපාක ඇතැම් විටක ප්‍රවෘත්ති විපාක ගෙන දෙනවා. ඒ එවිට ඒවාට අපරාපරිය වේදනීය කර්මී කියනවා. දැන් මේ කියන විපාක දෙන කාල වශයෙන් ඒ කිසිදු විපාකයක් ගෙන දුන්නේ නැත්නම් යම් කර්මයක් ඒක අහෝසි කර්මයක් කියලා. විපාකයෙන් අහෝසි කියන්නේ අහෝසි කියන්නේ වූයේය කියන තේරුමක් තියෙනවා. අහෝසි කියන වචනේ තේරුම විය. විය. මේ කර්මයක් නම් වුණා. නමුත් ඒ විපාකය නැහැ. විපාකය ඇති වුණේ නැහැ. ඉතින් ඒ පිළිබඳව තියෙනවා අහෝසි කම්මං නාහෝසි කම්ම විපාකෝ ආදී වශයෙන් තව කරුණු ඔක්කොම මෙතැනට අපට අවශ්‍ය නැහැ. තේරුම් ගන්නට තියෙන්නේ කර්මය කියන එක. කර්මයයි කියන්නේ කුසලා කුසලයන් පිළිබඳ කුසලා කුසල කර්ම එහෙම ගන්නා විට විපාක උපදවන යම්තරම් මේ කර්ම වේනා ඒවා කුසල් අකුසල් වශයෙන් දෙකකට බෙදෙන. එබැවින් තමා ලෝකෝත්තර විපාක වශයෙන් ලැබෙන ඵලසිත උපදවන මාර්ගසිත කර්ම සංඛ්‍යාවෙහිලා ගන්නේ ඒවත් කර්ම සංඛ්‍යාව හිලා ගන්නවා නමුත් ප්‍රතිසන්දී විපාක ගෙනදෙන කර්ම රසයෙන් නෙවෙයි. දැන් දැන් අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවා ප්‍රත්‍ය වලදී කර්ම ප්‍රත්‍ය කියලා එකක්. ඒ කර්ම ප්‍රත්‍ය සහජාත කර්ම ප්‍රත්‍ය <clears throat> නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා දෙකකට බෙදෙනවා. සහජාත කර්ම ප්‍රත්‍ය කියන්නේ හැම සිතකම ලැබෙන චේතනාවෙන් ඒ චේතනා සංප්‍රයුක්ත වූ සිත් වලට කරන උපකාරය. ඒක කර්ම ප්‍රත්‍ය. ඒ චේතනා සංප්‍රයුක්ත සිත් වලට හා ඒ උපදවන රූපවලට ඒ කෙරෙන උපකාරයට කියනවා ඒ කර්ම ප්‍රත්‍යය කියලා. ඒ ප්‍රත්‍යය නිසා යම් ධර්ම උපදී නම් ඒ උපදනා වූ ධර්ම වලට කියනවා ප්‍රත්‍යෝත්පන්න ධර්මයි. ප්‍රත්‍ය උත්පන්න ඒ ප්‍රත්‍ය ලබා උපදනා ධර්ම. දැන් එහෙම දන්නා විට සිත 89ක් තිබෙන. ඒ 89ක් සිත්වල තිබෙන චේතනාව කර්ම ප්‍රත්‍ය. මොන කර්ම ප්‍රත්‍යද? සහජාත කර්ම ප්‍රත්‍ය. ඒකද කියන්නේ. සහජාත කර්ම ප්‍රත්‍ය. ඒ සහජාත කර්ම ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ සිත 89ක් ඒ සමග උපදනා චේතනාව හැර ඉතිරි චෛතසික 51ක් ඒ සිතින් උපදවන ඒ සිත නිසා ලැබෙන ඇතැම් ඒවා තියෙනවා ඒ කර්ම ප්‍රත්‍ය නිසා ලැබෙන කර්මජ රූප තව තිබෙනවා ඒ කර්ම ප්‍රත්‍ය සහිත වූ සිතින් උපදවන චිත්තජ රූප ඒ දෙආකාර වූම රූප ඒ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්න ඒ සහජාත කර්ම ප්‍රත්‍ය ඒකට සහජාත කර්ම ප්‍රත්‍ය හැම සිතකම ලැබෙන චේතනාව සහජාත කර්ම ප්‍රත්‍ය වශයෙන් දක්වනවා. නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා තව එකක් තිබෙනවා. ඒ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය වන්නේ කුසල කුසල සිත්වල ලැබෙන චේතනාව. කුසල් අකුසල් කියන මේ ධාතු දෙකට අයත් සිත්වල ලැබෙන චේතනාවයි නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය. ඒ නානාක්ෂණික කර්ම ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ විපාක සිත් 36යි. හා ඒ සමග උපදනා චෛතසිකාත් ඊළඟට ඒ රූප නැත්නම් කර්මජ රූප කර්මජ රූප නානාක්ෂණික කර්ම ප්‍රත්‍යයේ ප්‍රත්‍යুৎපන්න ඒ එතකොට මේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍යයට ඇතුළත් වන්නේ සිත් කුසල් සිත් 21ක්වත් අකුසල් සිත් 12යි කුසල් සිත් 21ක් තිබෙනවානේ. ඒ ලෝකෝත්තර කුසල් සිත් හතරත් එක්ක කුසල් සිත් 21ක් තිබෙනවා. අකුසල් සිත් 12ක් තිබෙනවා. අන්න ඒ සිත් 33 ලැබෙන. ඒ සිත් 33 ලැබෙන චේතනා 33 තමයි නානාක්ෂේක කර්ම ප්‍රත්‍යවා. ඒ නානාක්ෂේක කර්ම ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්නේ ඒයින් නිකදවන විපාක සිත් 36. ලෞකික විපාක 32යි ලෝකෝත්තර විපාක හතරයි කියන ඒ 36ත් ඒ සමග යෙදෙන චෛතසිකات එතන අකුසල චෛතසික හැර ඉතිරි චෛතසික ඒ 37 ඒ චෛතසික 37ත් කර්මජ රූප කියන 20ක් කියලා උපචේ සම්පති කියන දෙකක් අරගෙන 20 කර්මජ රූප කියලා දක්වනවා ඒකාන්ත කර්මජ රූප නවයක් තිබෙනවා අනේකාන්ත කර්මජ රූප 9ක් තිබෙනවා 18යි ඒ 18ට උපචේ සම්පති කියන දෙකත් එකතු කරලා ඔය අභිධර්මයේදී අප ඉගෙන ගන්නවා කර්මජ රූප 20ක් කියලා. අන්න ඒ 20 කර්මජ රූප ද නානාක්ෂණික කර්ම ප්‍රත්‍යේ ප්‍රත්‍යෝ පන්න කියලා. දැන් මෙතන අපි කර්ම කියලා කතා කළේ මේ ලෝකෝත්තර කුසලයන් ගැන නෙවෙයි. ලෝකෝත්තර කුසලයන් ගැන කතා කරනවා නම් කර්ම වශයෙන් ඒවා පිළිබඳව කියන්නට තිබෙන්නේ ඒවා විත්ත ධම්ම වේදනීයමයි කියන්නේ. ඒකද අනතුරු ක්ෂණෙහි උපදවන්නේ. එහි විපාක ලැබෙන්නේ ලෝකෝත්තර කුසලෙහි විපාක ලැබෙන්නේ ඊළඟ ක්ෂණෙහිදී. ඊළඟ ක්ෂණෙහි. මේ මේ කර්ම කතාවට ඇතුළත් කර තිබෙන්නේ ලෞකික කුසල කුසල කර්ම. කුසල් ලක්ෂණ. ඒ වගේම මෙතන ධිට්ඨ ධම්ම වේදනීය, උපපද වේදනීය, අපරාපරය වේදනීය, අවഘോഷි කම්ම කියලා කොටස් හතරකින් දැක්වෙනවා. ඊළඟට එන්නේ කර්ම පිළිබඳව ඒ කර්මයන්ගේ තිබෙන විපාක ස්ථාන විපාක දෙන තැන් වශයෙන් කර්මයන් සතර බැදෑරුම් කොට දක්වනවා. කර්මය සතර බැදෑරුම්. පාකත්ථාන වශයෙන් කියලා. ඒකට ගරුතං ආත්මේ මොකද ජනකම් උපත්ම්බකම් උපතිලකම් උපඝාතකම් චේති කිච්ච වශයෙන් ගරුකම් ආසන්නං ආචින්නං කටත්තා කම්මං චේති පාතදාන පරයායේන විත්තනම්ම වේදනියං උපපජ්ජ වේදනියං අපරාපරිය වේදනියං අහෝසි කම්මං චේති පාත කාල වශයෙන් ඊළඟට අකුසලං කාමාවචර කුසලං රූපාවචර කුසලං අරූපාවචර කුසලං චේති පාකත්තාන වශයෙන් එන්නේ එහෙම දක්වනවා එතකොට පාකත්තාන කියන්නේ විපාක දෙන ස්ථාන යන්නේ වශයෙන් කර්මයේ සතර වැඩ කෙලෙසද අකුසල්ය කාමාවචර කුසල්ය රූපාවචර කුසල්ය අරූපාවචර කුසල්ය එතකොට කාමාවචර කුසල් කියන ඒවා පිළිෙන්නේ සිත් වශයෙන් 8යි ඒවා කාම ලෝකයෙහි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක දෙන දෙන කාම ලෝකෙහි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ඇතම් විටක රූප ලෝකෙහි ප්‍රවෘත්ති විපාක දෙන ඒ කාමාවචර කුසල කුසලයි රූපාවචර කුසලය රූපාවචර කුසලය රූප භූමියෙහි ප්‍රතිසන්දී ප්‍රවෘත්ති විපාක ගෙදෙනවා ඒවා මොන කෘත්‍යයන්ගේ වශයෙන්ද ප්‍රතිසන්දී භවාංග චුති කියන මේ කෘත්‍යයන්ගේ වශයෙන් අරූපාවචර කුසලය අරූප භූමියෙහි ප්‍රතිසන්දී භවාංග චුති වශයෙන් විපාක ගෙදෙනවා අකුසලය සතර අපායෙහි ප්‍රතිසන්දී ප්‍රවෘත්ති විපාකත් එයින් සමහරක් මේ කාම භූමියේ විපාක ප්‍රවෘත්ති විපාක ගෙනද. අන්න එහෙම ඒවට විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් ගත්තම ප්‍රධාන ස්ථානයයි ගන්නට තිබේ. මොකක්ද ප්‍රධාන ස්ථානය? සතර අපායයි අකුසල් පිළිබඳ. කාම සුගතියයි කාම කාමාවචර කුසලයේ පිළිබඳ. රූපාවචර කුසලයේ පිළිබඳ රූප භූමියයි. අරූපාවචර කුසලයේ පිළිබඳව අරූප භූමිය. එන්න මේ කරුණුයි ඊළඟට අපට කියන්නට තියෙනවා. දැන් බලන්න කොයිතරම් ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ කර්ම පිළිබඳව වදාරලා තිබෙනවා. ඒ කර්ම කාය කර්ම වාක් කර්ම මනස් කර්ම කියලා දෙකක්. කාය කර්ම, වාක් කර්ම, මනස් කර්මයේ කියන මේ කොටසට ඒ කාය කර්ම, වාක් කර්ම, මනස් කර්මයේ කීවේ මේ කියන ලද කුසල කුසල කර්ම උපදනා වූ ద్వාරයන්ගේ වශයෙන්ගෙන දැන් කර්ම සිදු කිරීමට යම් කර්ම ద్వාර තිබෙනවා ඒ කර්ම ద్వාරයන්ගේ වශයෙන්ගෙනයි කාය කර්ම වාග් කර්ම මන කර්ම එහෙම කර්ම පිළිබඳ ඒ ద్వාර පිළිබඳ කතාවක් නැත්නම් කියන්නේ කුසල කර්ම අකුසල කර්ම. දැන් මේ කුසල කර්ම අකුසල කර්ම කියන මේවාම පටිච්ච සමුප්පාදයේදී උන්වහන්සේ වදාලා තවත් ප්‍රවේදයකට කොහොමද පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර පුඤ්ඤාභි සංඛාරය කියන ගොඩට උන්වහන්සේ මේ අප දැන් මේ කතා කළ කුසල් දෙකොටසක් එක් කළා. කාමාවචර කුසල්, රූපාවචර කුසල් කියන මේ දෙකම එකතු කොට පුඤ්ඤාභි සංඛාරය. අපුඤ්ඤාභි සංඛාරය කීවේ අකුසල්ය. ආනිදාභි සංඛාරය කීවේ අරූපාවචර කුසලයක්. අරූපාවචර කුසලයක්. දැන් ඒ පටිච්ච සමුප්පාදයේ යන අවිද්‍යාව හේතු කොටගෙන උපදනා වූ සංඛාර වශයෙන් දැක්වෙන කුසල අකුසල කර්ම කියන ගොඩට ලෝකෝත්තර කුසල් ඇතුළු වන්නේ නැහැ. දැන් මෙතනත් අප ජනකම් උපත්තම්බකම් උපපීලකම් උපඝාතකම් ගරුකම් ආසන්නං ආචින්නං කටත්තා කම්මං විත ධම්ම වේදනියං උපපජ්ජ වේදනියං පරාපරිය වේදනියං අහෝසි කම්මං ඊළඟට කාමාවචර අකුසලං කාමාවචර කුසලං රූපාවචර කුසලං අරූපාවචර කුසලං කියලා දැනගත්ත ඒ කර්මවලට ලෝකෝත්තර කුසල් ඇතුළු කරලා නැහැ. මොකද ලෝකෝත්තර කුසලයේ කියන එක කුසල් කියන නම ඊට දීලා තිබෙන්නේ එයින් අනාගත භවයක් උපදවන කර්මයක් රැස් කරන සිතක් කියන අදහසින් නෙවෙයි. දැන් ඒ අර්ථයේ ඒ අදහස තිරෙනවා කාමාවචර කුසලයේ රූපාවචර කුසලයෙන් අරූපාවචර කුසල මේ ඒවාට ඒ නිසා ලෞකික කුසල් කියන නමක් තිබෙනවා නමුත් මේ සෝවාන් ආදී මාර්ග කුසලයන් හඳුන්වන්නේ ලෝකෝත්තර කුසල් දැන් අරවා ලෝකේතම නැවත නැවත මේ පංචස්කන්ධ ලෝකය ඇති කරගන්නට හේතු වෙන කුසල්. ලෝකෝත්තර කුසලයේ කියන්නේ ඒ පංචස්කන්ධ ලෝකයෙන් එතර කරවන කුසල. තවත් විදිහකින් කියනවා නම් ඒ මේ කුසල් අකුසල් දෙකම කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් වශයෙන් දැක්වූ ඒවත් ඊළඟට මේ අනිත් කුසලයන් අකුසලයන් කියන්නේ ඒවා ඒවා ආචයගාමී ආශය කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකය රැස් කරවන කුසල ඇති කරවන කුසල ලෝකෝත්තර කුසලයට කියන්නේ අපචේගාමි කියලා. අපචේ කියන්නේ නිර්වාණය. නිර්වාණයට ගෙන යන නිවනට පමුණුවන කුසල ඒ. ආචේගාමි අපචේගාමි. අන්න ඒ නිසා ලෝකෝත්තර කුසලය මේ කතාවට ඇතුළත් වෙන්නේ නැහැ. එහෙනම් මේට ඇතුළත් වන්නේ ඔක්කොම ලෞකික කුසල් හා අකුසල ධර්ම. ඒ කුසල් අකුසල් කියන මේවා මොන මොන අවස්ථාවකදී සිදු කළත් ඒවායේ තිරෙනවා විපාක දෙන, ගෙන දෙන ශක්තිය. විපාක ගෙන දෙන ශක්තිය. අතමිටක ඊට සිළු වශයෙන් තමා සිතා ගත්තත් තමා කරන ලද අකුසලයේ එහි විපාකය බොහොම බරපතල වශයෙන් ලැබෙන්නට පුළුවන්. අප දන්නවා එහෙම කර්ම චිරවත් තියෙනවා. කොපමණක් තියෙනවා දැන් අර කුජුත්තරාව කුජුත්තරාව ඒ බොහෝ උපනුපන් උපන් උපන් ಜಾති බොහෝ වකදීම යම් නිකාර ජීවිතයක් ගත කළා ඒක හේතු වුණේ ඇය එක්තරා රහත් මෙහෙණින් වහන්සේ නමකගෙන් තමන් වැඩක් ගත්තා ඒ නිසා ඇති වුණු සත්‍යය ඒ වගේම ඈ එක් පසේ බුදුරජාණන් වහන්සේ නම පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේගේ තිබුණු ශරීරයේ ඇඩක් ගැන උනා ඇඩ කළා. ඇඩ කළා කියන්නේ අපේ පසේ බුදුහාමුදුරුවෝ යන්නේ මෙහිමයි කියලා ඒ යන හැටි කියන්නේ. දැන් එහෙම කරන අය ඉන්නවනේ අපේ පොඩි ළමයි පවා කරන්නේ. මේ කියන්නේ කවුරු හරි යන හැටි එහෙම දක්වන්නේ. අන්න ඒ වගේ ඈත් එහෙම විහිළුවක් කළේ. අපේ ආම්දුරු යන්නේ මෙන්න මේ විදිහයි කියලා. මේ ඒක විහිළුවට කෙලේ. ඒ විහිළුව කරනවා කියන්නේ මොන සිතකින්ද කරන්නේ? ලෝභ මූල සිත නේ. ඒ බලා ඉන්න උන්න ආස්තයෙන් ඔවුනට දිනා වෙන්නට සැලැස්වීම ආදී සලකලයි ඒ විහිළුව කළේ. ඒ නිසා මොකද වුනේ? ඇය කුදී එක්ක උපන්නේ. ඒ වගේම ඇය කරපු පිනායි තව තත්වයක් ඇයට ලබා දුන්නා. මොකක්ද ඒ? එයා හොඳ ඥානවන්ත කෙනෙක් වුණා. ඥානවත්. ඒකට හේතුව කුමක්ද? පසේ බුදුරජාණන් වහන්සේට දන් පිළිගැන්වාම ඒ ආහාර බොහොම රස්නේ පාත්‍රයේ අතින් අල්ලගෙන ඉන්නේ. අත දැවෙනවා මේ පාත්‍රයේ රත් වෙලා. ඒ නිසා එයා ඥානවන්තව මේ ධර්මවත් හදලා ඒ ධර්මව පූජා කළා උන්වහන්සේට මේ පාත්‍රයේ තියෙන රස්නය අතට මුදැනෙන පරිදි ධර්මව සබාගෙන යන්නට. ඈ ඥානෙ පාවිච්චි කොට ඒ කළා. අනේ ඒ හේතුවෙන් ඈ ඉතා තියුණු නුවණ ඇති කෙනෙක්ව උපන්නා. ඉතින් එහෙම ඉපදිලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නැවත ඒ බණ සාමාවතී ඇතුළු ඒ 500 ස්ත්‍රීනට ඉගෙනුවනේ. ඉතින් අන්න ඒ බඳු අවස්ථා පිළිගන්න. එතකොට පිනයි පවයි කියන දෙකම එකම જાතියකදී ඔවුන්ගෙන් දෙන දෙන ඒ වෙනස්කම් විපාක ලබා දුන්නා. අන්න එහෙම තේරුම් ගන්න. ඒකට ඒ එබැවින් පින් පව් කියන මේ දෙකම පින කිරීමට